හර්ෂණී මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස මම අහන්න අදහස් කරන දේ ඒ කියන්නේ හරියටම ඒකට මෙහෙමයි කියලා හිතන්න බැරි වෙයි ඒ උනට ස්වාමීන් වහන්සේකින් අනුශාසනාවක් ගන්න පුළුවන් නම් කියලා ඒ කියන්නේ අහගෙන දැන් අද කතා කරපු ස්වාමි සේවක පැවිදි උතුමන් සහ ගිහියන් අතර සම්බන්ධතාවලදීත් අර අපි කියන්නේ අර ස්වීට් ස්පොට් එක කියන්නේ ඒ කියන්නේ අර අපි දැන් අපි ධම් කරුණු අසහාගෙන යනලා අසහාගෙන යන එක ක්ලැරිෆයි කරගන්න එක ඒක සමහර විට පැවිදි උතුමන්ට ඒ පැවිදි ජීවිතේ ප්‍රගුණ කරන්න බාධාවක් නොවන තැනට වෙනකම් සමහර විට ඒ අපි දායකත්ව අරගෙන ඒක සමහර විට අපි ණය බරින් වෙන්නේ නැතිව ඒක කොතනද ඒ ඒ කොතනින්ද අපි අපි නැවතෙන තැන කියන එක. ඊපස්සේ දැන් සේවක සේවය යුතුයකම් ගත්තාම ඒ කියන්නේ අපි සේවකයන්ට කොච්චර දුරකට සලකනවද සහ අනිත් පැත්තෙන් ආයෝජකයන්ට අපි මේ ප්‍රතිලාභ ගෙවන්න කොච්චර බැඳිලා තියෙනවද වගේ අර හැම දෙයකම හඳුනන්නේ අර අපි කියන්නේ අර මෙන්න මෙතනින් එහා කියලා අර ඒ වගේ අපි ඒ තැන හඳුනගන්න හඳුනන්නේ ඒක සමහර අපි අපේ දැනුමත් අත්දැකීමත් එක්ක එන දෙයක් වෙන්න පුළුවන් හැබැයි අපි මේවා මේ වගේ කරුණු හිතලා බැලුවොත් අපිට මේ වගේ තැනක් අඳුරගන්න පුළුවන් වෙයි කියන හඳුනන්නේ හඳුනන්නට අවවාද දෙන්න පුළුවන් නම් ඇත්තටම දැන් ඔතනදී අපිට ඒ ලිමිට් එක ගැන හැමතිස්සෙම අපි සැලකිලිමත් වෙන්න ගියොත් එහෙම එතනදී අපට වෙන්නේ අර අවසානයේ අර මේ හිමිකම් පිළිබඳ අරගලයක් තමයි ඊට පස්සේ ඇති වෙන්නේ. මොකද අර අපේ මහින්කන්ද මහත්තයා කිව්වා වගේ ඒ සීමාවන් ගැන හිතන්න ගියාම අපිට හැමතිස්සෙම හිතෙන්නේ අපි දැන් උපරිම සීමාව සම්පූර්ණ කරලා තියෙන්නේ. අනිත් කෙනාගෙන් ඒ කොටස සම්පූර්ණ වෙන්නේ නැති ප්‍රශ්නයයි තියෙන්නේ කියන එක තමයි හැමතිස්සෙම අපිට පේන්න ගන්නේ. මොකද ඒක හරිද නැද්ද කියන එක නෙමෙයි දැන් මේ අපේ චින්තනයත් එක්කනේ මේ අරුබුද ගොඩනගන්නේ. ඉතින් ඒ නිසා මේ මගෙන් වෙන්න ඕන ප්‍රමාණය මෙච්චරයි අරයගෙන් වෙන්න ඕන ප්‍රමාණය මෙච්චරයි කියලා සීමා මායින් ගැන අපි සැලකිලිමත් වෙන්න ගියොත් හැමතිස්සෙම අපට අරගලයකට තමයි පසුබිම හැදෙන්නේ. ඒ නිසා බුදුදහමේ කියන්නේ ඊට වඩා වෙනස් තැනක්. අපි දල වශයෙන් තමන්ගේ භූමිකාව, අනුන්ගේ භූමිකාව හඳුනාගෙන ඉන්න ඕන අපි දල වශයෙන්. ඒකේ කාර්යභාරය මොකද්ද කියලා. හැබැයි මේ මේ සමස්ත ක්‍රියාවලිය තියෙන්නේ ගුණය සහ නුවණ මත. ගුණය කියලා කියන්නේ විශේෂයෙන්ම කරුණාව, මෛත්‍රිය, ඊළඟට උපේක්ෂාව පරිත්‍යාගය මේ ආදී ගුණාංග ඊළඟට නුවණ කියලා කියන්නේ ඒ අනිත් කෙනාගෙන් ඒ ටික සිද්ධ වෙන්නේ නැත්නම් ඒ ටික කරවා ගන්නා තැනට ඒ ටික ඒ ටික යෙදෙන තැනට හැබැයි ඒ ටික කරවා ගන්න ගිහිලා සමස්ත ආයතනේ කඩා වැටුනොත් දෙගොල්ලගෙන් එක්කෙනෙකුටවත් නැහැ. ඒ නිසා ආයතනේ කඩා වැටෙන්නේ නැතිව අනිත් අය ලවා ඒවා කරවා ගන්න. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් ඔන්න අපි හිතමු දැන් රටේ පවතින දැන් දේශපාලනඥයින්ට යම් යම් ಜಾති කිව්වහම ඒගොල්ලෝ එකට හුම්කම් දෙන්නේ නැහැ කියලා සමහර ආයතන විසින් වර්ජන ක්‍රියාවලියකට එළඹෙනවා. එතකොට වර්ජන ක්‍රියාවලියකට එළඹීම තුළ ඇත්තටම අර ප්‍රතිලාභ ටික ලැබෙනවද ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන්ද එහෙම නැත්නම් මේ සමස්ත ආර්ථිකය තවදුරටත් කඩා වැටිලා තව ටිකක් බංකොලොත් වෙනවද එතකොට ඒව ගැන හිතන්න අපිට නුවණ තියෙන්න ඕන එතන නුවණ තිබුණ නැත්නම් අර අර අර විරෝධතා ක්‍රියාවලිය තුල යහපතට වඩා විනාශයක් සිද්ධ වෙන්න පුළුවන් එතකොට අනිත් පැත්තෙන් අපිට කැපකිරීම කරන්න කරුණා මෛත්‍රිය පරිත්‍යාගශීලීත්වය කියන මේ ගුණාංග අපි තුල තියෙන්නට ඕන. ඉතින් ඒ නිසා බුදුදහම තුල හැමතිස්සෙම සීමාව හැටියට දක්වන්නේ කරුණ හෝ එහෙම නැත්නම් නීති හෝ ප්‍රතිලාභ හෝ ඒව නෙමෙයි කරුණු වශයෙන් අපිට මේ භූමිකාව හඳුනාගන්න යම්කිසි මඟ පෙන්වීමක් කරලා තියෙනවා හැමතිස්සෙම බුදුදහම තුළ ඒවායේ සීමාව වෙන්නේ ගුණය සහ නුවණ. ඒතර කෙනෙකුට ගුණය වැඩෙනකොට කැපකිරීම කරන්න පුළුවන්. ඒකේ ප්‍රතිලාභය Tamanට සසර ගමනට හිමි වෙනවා. ඒතනත්තට නුවණක් තියෙනවා නම් සමාජය හසුරවන්න පුළුවන් යාන්ත්‍රණය යහපත් තැනකට පැමිණෙන හැටියට එතකොට ඒකේ ප්‍රතිලාභය Tamanටත් අනුන්ටත් දෙගොල්ලටම තියෙනවා. ඒ නිසා බුදුදහමේ හැමතිස්සෙම ස්වාමියාගෙන් වෙන්න ඕන ටික උනාද නැද්ද සේවකයාගෙන් වෙන්න ඕන ටික උනාද නැද්ද කියනවට වඩා තමන් සේවකෙක් නම් තමන්ගේ පැත්තෙන් කරුණා මෛත්‍රිය කැපවීම පරිත්‍යාගශීලීත්වය සහ ප්‍රඥාවෙන් කොහොමද කටයුතු කරන්නේ තමන් ස්වාමියාගේ පැත්තේ නම් ස්වාමියෙක් හැටියට තමන් කරුණා මෛත්‍රියෙන් කැපවීමෙන් ප්‍රඥාවෙන් කොහොමද වැඩ කටයුතු ටික කරන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ මේ ගමන ශක්තිමත්ව ඉස්සරහට යන්නේ. එහෙම නැති වෙච්ච හැම තැනකදීම අයිතිවාසිකම් පිළිබඳ අරගලයක් විතරයි ඉතුරු වෙන්නේ.